තිස්සෝ ීමා භික්කවේ සමන සංඥා භාවිතා බහුලී කතා සත්ත ධම්මේ පරිපූර්ණති කතමේ තිස්සෝ මහණෙනි කරුණ තුනක් භාවිතා කරනකොට ශ්‍රමණ සංඥාව කියන්නේ තුන් කරුණ තුනක් වූ ශ්‍රමණ සංඥාවන් දියුණු කරගත්තාම බහුල වශයෙන් පුරුදු කරගත්තාම කරුණු හතක් පිරෙනවා. එතකොට පින්වතුනි මෙතන පැහැදිලි කරනවා ශ්‍රමණ සංඥා කරුණු තුනක්. ඒ කියන්නේ මේක කොච්චර වැදගත්ද කියලා බලන්න මේ කියලා තියෙන කියමන. ඒ කියන්නේ ශ්‍රමණයක් ශ්‍රමණ පැවිද්දා කියනකොට පැවිද්දාගේ හඳුනා ගැනීම හත තුනක් තියෙනවා. ඒ කියන්නේ ඒවා කියන්නේ මේව නැත්තම් ඔහුට ශ්‍රමණත්වයක් තියනවාද? මේ කියන කාරණාන් හොදට බලනකොට ශ්‍රමණත්වයක් නෑ. ඒ කියන්නේ ශ්‍රමණ හඳුනා ගැනීම. ශ්‍රමණ හඳුනා ගැනීම තුනක් තියෙනවා. තුන් තුනක් හෝ ශ්‍රමණ හඳුනා ගැනීම භාවිතා බහුලීකృత කරනකොට හත් ධර්මයක් පිරෙනවා. යම් කිසි කෙනෙකුට මේ ශ්‍රමණ ධර්ම මේ මේ ශ්‍රමණ හඳුනා ගැනීම කියන එක නැත්තම් ඔහුට ශ්‍රමණෙක් කියන්න බෑ. ඒ කියන්නේ මේක තේරුම් ගන්න ශ්‍රමණයේ තුල තියෙන හඳුනා ගැනීම තුනක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ ශ්‍රමණෙක් ඇති කරගත යුතු හඳුනා ගැනීම තුනක් ගැන නෙමෙයි කියන්නේ. ශ්‍රමණිය කියලා කියන්නේ මේ හඳුනා ගැනීම තුනක් යුක්ත බව. නැත්තම් ශ්‍රමණෙක් කියලා කියන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. මොකද්ද පළවෙනි එක වේවන්නිහම්මේ අජ්ජුපගතෝති. ඒ කියන්නේ මොකද්ද විවරණ වුණා. ඒ කියන්නේ මේ විවරණ ස්වභාවයකට කියන්නේ වර්ණවත් වෙන දැන් අලංකාර වෙන්න නැති ස්වභාවයකට. ලස්සන වීමකට විදිහේ චින්තන ස්වභාවයක් නොවන. අන්න එවැනි ස්වභාවයකින් යුක්ත බව ශ්‍රමණත්වය. බුදුරණවහන්සේ කෙස් බාණ්ඩ කියන කුමක් වෙනසද කැත වෙන්න. ලස්සන වෙන්න නෙමෙයි. දැන් ලස්සන වීමට කෙස් බානවා නම් ශ්‍රමණ සංඥාව නැහැනේ. ඇයි? ඉතින් ශ්‍රමණ සංඥාව කියන එක විවරණ වෙච්ච එකක්නේ. එතකොට අපට හැඟීමක් තියෙනවා නම් කෙස් වැවීමෙන් කැතයි කෙස් බානකොට ලස්සන වෙනවා කියලා ඔහුට නැහැ ශ්‍රමණත්වයක්. කියන්නේ ශ්‍රමණ හඳුනා ගැනීමක් නැහැ. ඊළඟට සිවුරු පඳුපවන්න කියන මොකක් වෙන්නද කැත වෙන්න, විවරණ වෙන්න. අපි සිවුරු පඳුපවන්නේ ලස්සන වෙන්න නම් ඔහුට නැහැ ශ්‍රමණත්වය. ඒ කියන්නේ ශ්‍රමණ සංඥා බව නැහැ. හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ බුදුරණවහන්සේ මේ විවරණ වීමක්නේ කතා කරේ. එතකොට කේස් බාන්නේ පාත්‍රය කළු කරන්නේ මොකටද? කැත වෙන්න, විවරණ වෙන්න. හැබැයි අපි පාත්‍රය කළු කරන්නේ ලස්සන වෙන්න අන්න ඒ හැඟීම තුළම ශ්‍රමණ සංඥාව, ඒ කියන්නේ ශ්‍රමණ හඳුනා ගැනීම නැහැ කියන එක. අපි අපි තුලින් හොඳට හිතලා බලන්න ඕනේ අපේ ජීවිතයේ තුල යෙදෙන්නේ ශ්‍රමණ හඳුනා ගැනීමෙන් යුක්ත බවද නැද්ද කියලා. ඉතින් ශ්‍රමණ හඳුනා ගැනීමෙන් යුක්තව නැත්තම් එකට ශ්‍රමණත්වයක් කතා කරන්න බෑ නේද? ඒ නිසා ඔන්න පළවෙනි ශ්‍රමණත්වය ශ්‍රමණ හඳුනා ගැනීම තමයි විවරණ භවයෙන් යුක්ත බව. හැම එකක් එක්කම තියෙන ඉවන් ලස්සන වෙන්න කිසිම දෙයක් නෑ. යම් හෝ හැඟීමකින් ලස්සන වීමකට කෙස් බාන එක, පඩු ගහන එක, ඊළඟට පාත්‍ර කළු කරන එක ආදී දේවල් කෙරෙනවා නම් ඔහුගේ හැඟීමෙන්ම අර ශ්‍රමණ හඳුනා ගැනීම එදිලා නැහැ. ඒ පළවෙනි එක. දෙවෙනි එක පරපටිබද්දා මේ ජීවිකා අනුන්ගෙන් යපන කෙනෙක්. අපින් යපෙනවා නම් ඒත් ශ්‍රමණ සංඥාව නැහැ. ඒ කියන්නේ තම තමන්ගෙන් යපෙනවා නම් ඒත් ශ්‍රමණ සංඥා නැහැනේ. අනුන්ගෙන් යපන කෙනෙක්. ඇයි දැන් ඔක්කොම අතහැරියානේ. සියල්ල අතහැරියාට පස්සේ අනුන් දෙන දේනුයි ඔක්කොම යපෙන්නේ. බුදුරන් වහන්සේ භික්ෂුවක් පැවිදි වෙන්න උපසම්පදා වෙනකොට උපාධ්‍යයන් වහන්සේ ඇසුරු කළ යුතු කරුණු හතරක් පැහැදිලි කරන එකේ පළවෙනි කාරණා, ඒ කියන්නේ කරුණු හතර තමයි නුඹලාට අයිති ගෙවල් ගානේ ගිහිල්ලා හිඟා කාලා ගන්න කෑම ටික. කවුරුහරි දුන්නොත් ගන්න, එච්චරයි. හැබැයි අයිති එච්චර මොකුත් අයිති නෑ නේ යාට. කිසි දැන් කවුරු හරි දුන්නත් ඒත් අනුන්ගෙන් දෙන දියා. හිඟා කාගෙන ගිහිල්ලා ගත්තත් ඒත් අනුන්ගෙන් දෙන දියා. නුඹලාට අයිති අයින් කරලා විසික් කළා දාන රිදි කෑල එකතු කරලා මහ ගන්න සිවුර කවුරු හරි දුන්නොත් යන්න. එතකොට කවුරු හරි දුන්නොත් කියන එකත් අයිති අනුන්ගෙන්. ඊළඟට විසික් කළා දාන රිදි කෑල කියන එකත් අනුන්ගෙන්. ඊළඟට නුඹලාට අයිති ගස් යට කවුරු හරි හදලා දුන්නොත් කුටියක් ඉන්න. ඒත් අනුන්ගෙන්නේ. ඉතින් බලන්නක මේ ඔක්කොම අනුන්ගෙන්. ඒතකොට තමන්ගෙන් කියන එකක් ඒ දිලා නෑ. බලන්න මේ ශ්‍රමණ සංඥා. ඔන්න ශ්‍රමණ හඳුනා ගැනීම. අඤ්ඤෝමී ආකල්ප අනිත් එක ප්‍රධාන කාරණාවක් තව. මං වෙනස් ආකල්ප වලින්. ඒ කියන්නේ දැන් වෙනස් ආකල්ප මොකද්ද? ලෝකයාගේ තියෙනවනේ හැසිරීම් ආකල්පක විදිහ. ඊට වෙනස්. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් අපි ගන්න පුළුවන් ගිහියෝ කටයුතු කරන වැඩ පිළිවෙල තියෙනවනම් ඊට වෙනස්. දැන් ඊට වෙනස් නැත්නම් ශ්‍රමණ සංඥාවක් තියනවද නැහැ. දැන් අද ගත්තොත් ගිහියන් කටයුතු කරන්නේ යම්සේද ඒ රෙද්ද ඇඳුම විතරක් වෙනස් වෙලා ඒ කටයුතු ටිකම නම් වෙන්නේ. ඒ කියන්නේ ගිහියෝ කටයුතු කරන විදිහම නම් කටයුතු කරන්නේ. වෙනස් වූ ආකල්පයක් නැත්තම් විශේෂ කෙනෙක් නෙමෙයිනේ. ශ්‍රමණ බවක් අන ශ්‍රමණ සංඥාවක් නැහැ. ඉතින් මෙන්න මේ එහෙම නැතුව අඤ්ඤෝම කියන්නේ ගිහියන් හිතන විදිහ, ගිහියන් කල්පනා කරන, ගිහියන් කටයුතු කරන විදිහ මෙන්න මේ දේවල් නොයෙදීම අන්න ශ්‍රමණ සංඥා. එතකොටම ශ්‍රමණ සංඥා තුනක් කිව්වා. මොකද්ද පළවෙනි කාරණා විවරණ වෙච්ච එක, දෙවෙනි එක අනුන්ගෙන් යැපෙන එක, තුන්වෙනි කාරණාව අන්න අඤ්ඤෝමී ආකල්ප බව. වෙනම ආකල්ප. අර ගිහියෝ වගේ ආකල්ප වලට යන්නේ නැහැ. ඔන්න ශ්‍රමණ සංඥා. නැත්තම් ඔවුන්ට ශ්‍රමණත්ව නැහැ. කියන්නේ ශ්‍රමණ බවක් ලෝකයේ තුලින්වත් ප්‍රකට වෙන්නේ. අඩුම මේ නිවන් මාර්ග පැත්තකින් තියලා ශ්‍රමණ බවක් ලෝකයේ තුලින්වත් ප්‍රකට වෙන්නේ නැහැ. වෙනම ඇඳුමක් ඇඳගත්ත පිරිසක් පමණක් බවට පත් වෙනවා. එච්චරයි වෙන්නේ. ඉමේකෝ බික්කවේ තිස්සෝ සමන සංඥා භාවිතා බහුලිකත මොනවද හත් ධර්ම පිරෙන්නේ? ධර්ම හත තමයි නිච්ච සන්තකාරී හෝති සංයුතේසු සීලේසු. ඔහු නිතරම මොකද වෙන්නේ? සකස් කරන කියන්නේ අර සකස් කරමින් සංවර සංවර වෙමින් යහපත් භවෙන් යුක්තව හික්මෙනවා. හික්මෙනව හික්මෙන බවක් තියෙන. නැතුව දැන් අපි හිතනවා අපි මොන හරි වචන ටිකක් කියව ගත්තට පස්සේ හරි කියලා. නැහැ මේ හික්මීමක් තියෙන්නේ. යහපත් බවකට යමු වෙන විදිහට නිරන්තරයෙන්ම ඒ සාන්ත වූ ස්වභාවයක් යෙදෙන විදිහට හික්මීමක් තියෙනවා. එහෙම නැතුව වෙන මොකක්වත් එහෙම නෙමෙයි. ඒක තමයි පළවෙනි එක. අරව තියෙනවා නම් ඒක වෙනවා. මොකද දැන් එයාට හික්මීමක් අවශ්‍ය නැහැ දිගටම. ඒක හැබැයි යහපත් දෙයක් එක හික්මෙන එක. දෙවැනි කාරණාව තමයි අනබිජ්ජහලු හෝති. අන්න අබිජ්ජහව කියන්නේ යමක බැහැ ගන්න නැත්නම් අබිජ්ජහව අර ලෝභය දැඩි ලෝභය කියන එක ඉක්මනවනේ. අව්‍යාපජ ගැටෙන එක නැති වෙනවා. ඉතින් බලන්න මේව අනිවාර්යෙන් ශ්‍රමණ සංඥාවන් තියෙනවනම් මේවා එන්නේ නැහැ. ඊළඟට අනිතමානී හරිම්ම නිහතමානී. එච්චරට නැමීමක් තියෙන. සාරිපුත් මහරහතන් වහන්සේෙන් පෙන්වන්නේ නේ නිහතමානී බව. ඔන්න ඔය නිහතමානී භාවයෙන් යුක්ත වෙනවා. සිකාකාමෝ. එයා හැම වෙලෙම කැමැත්තක් තියෙනවා හික්මෙන්නට ඕන කියලා. රාහුල ස්වාමීන් වහන්සේගේ හිම අර කතාවල තියෙන්නේ. හැම වෙලෙම තියෙන්නේ අවවාදයක් ඇවිල්ලා හික්මෙන්න කැමැත්ත. දියුණු වෙන්න කැමැත්ත. ඒ කියන්නේ කිසි වෙලාවක යාගේ අර මේ ලැබෙන ලැබිච්ච කාරණා හතුරු වෙන එකක් ඒ කියන්නේ ඒ ඒකක් එක්ක නෙමෙයි දැන් පළවෙනි එක තියෙන්නේ එහෙම යෙදෙනවා කියන එක. තුන්වෙනි එක හතර පස්වෙනි එක තියෙන්නේ ඒ කැමැත්තක් තියෙනවා කියන එක. නිතරම කැමැති ඒක. ඊළඟ ආරණාව හයවෙනි එක ඉදමත් ඉදමත්තන් නිස් මත්තතිස්ස හෝති ජීවිත පරික්කාසි. කියන්නේ ජීවිත පරිස්කාරය ජීවිතයට තියෙනවනේ යම් කිසි විදිහක ප්‍රමාණවත් කියන කරුණු ජීවිත පරිස්කාර ජීවිත පැවැත්ම පිණිස ජීවිත පරිස්කාරය පිළිබඳ ඔහුට මේ ප්‍රමාණවත් වෙන හැඟීම කියන්නේ එයාට ඊට වඩා අලුතෙන් දේවල් හොයන ගතිය නෑ. අර ළඟදී හතුරිනවා කියන කාරණාව එකක් තමයි මේ. ජීවිතේ යැපෙන්නට අවශ්‍ය වෙන කරුණු තියෙනවනේ. අන්න ඒ කාරණාව ඒ ප්‍රමාණවත් කියන්නේ ළඟදී හතුරු වීම වගේම කාරණාවක්. ඊළඟ කාරණාව තමයි ආරද්ධ වීරියෝ පටන් ගත්ත වීරියෙන් යුක්තයි. මෙන්න මේ හත ඇති වෙනවා ශ්‍රමණ සංඥාව වෙනකොට. ශ්‍රමණ සංඥාව නැත්තම් ඇඳුමක් ඇඳගෙන වචන ටිකක් කියවපු පිරිසක් විතරයි. එනිසා අර ශ්‍රමණ සංඥා තුන යෙදෙන්නට ඕන. ඒ තමයි ශ්‍රමණ සංඥා සූත්‍රය. නම් හොඳට තේරෙනනේ පැවිද්ද පැවිද්ද කියන එක කොච්චර සුන්දර දෙයක්ද ඒ කියන්නේ ඇතුළේම පැවිදි වෙන්නට ඕනේ නැත්තම් එහෙම ඒක මේ කයට මේ අඳුම වෙනස් කිරීමක් විතරයි වෙන්නේ ඒක හොඳට තේරුම් ගන්න